දැන් අපිට තවත් ධම්රිවි පදනම මුල් කරගත්ත සංවිධා විශේෂ සංවිධානය කරන ලද භාවනා දවසක් මේ ඉදිරිපත් වෙලා තියෙන්නේ. ඉතින් මෙතන ඉන්න බොහෝ දෙනා මේ වැඩපිළිවෙලට හුරු පුරුදු කට්ටිය. කෙසේ නමුත් මේ වැඩපිළිවෙල ආරම්භ කරන්න කලින් අපි ඒ පිළිබඳව කෙටි කාලසටහනක් මතක් කරගන්නයි බලාපොරොත්තු වෙන්නේ කාගෙත් පහසුව පිණිස. අපි මෙතෙන් පටන් පළවෙනි පැය පරියංක භාවනාවක් සඳහා නැත්නම් ඉඳගෙන කරන භාවනාවක් සඳහා ගත කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. ඊට පස්සේ ඒක සඳහා අදාළ වශයෙන් පැයක පමණ කාලයෙන් ඉවර වුණාට පස්සේ ඒ ආසනයේම ධර්ම දේශනාවක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒතකොට මේ ධර්ම දේශනාව පැයක් එනතම් පැයකට වැඩි සුළු කාලයක් අරගන්නවා. මේ ධර්ම දේශනාව මෙතෙක් පවත්වාගෙන ලබන, එනු ලබන, පැමිණි ලබන ධර්ම දේශනා මාලාවක ඉතුරු අංකයේ බවට පත් වෙනවා. එයින් පස්සේ ධර්ම දේශනාවෙන් පස්සේ අපට 11 විතර වෙනකන් ඒ ධර්ම දේශනාව සම්බන්ධ සුළු විවේක කාලයක් ලැබෙනවා. ප්‍රශ්න හෝ ප්‍රකාශන හෝ පිරිසුදු කර ගැනීම තියෙනවා නම් මතක් කරගන්න. පොඩි ධර්ම සාකච්ඡාවක්. ඊට පස්සේ මේ විවේකයක් ඒ විවේකයේ තුල දවල් දාන කටයුතු සිදු වෙන අතර ඒ උපාසක උපාසිකා පිරිසට තේපන් සංග්‍රහයක් සමග පැයක පමණ සක්මන් සඳහා කාලයක් ලැබෙනවා. අපි නැවත 12 මාරට මෙතන එකතු වෙලා 12 මාර ඉඳලා 1 මාර වෙනකන් ධර්ම සාකච්ඡාවක් පවත්වලා 1 මාරට අපේ සැසිවාරය સમાપ્ત කරන එකයි අපි මෙතෙක් කරගෙන ආපු චාරිත්‍රය අදත් එහෙමයි කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපි මේ කියන විස්තරය අනුව අපිට දැන් පැමිණෙන්නේ පැයක පමණ භාවනාවක් පරියංක භාවනා කිරීමේ අවස්ථාවයි. ඉතින් බොහෝ දෙනා මේ ලැබිච්ච වටිනා අවස්ථාවේ භාවනා කරන්න කොහොමද කියලා දැනගෙන ඉන්නවා. කෙසේ නමුත් මම චාරිත්‍රාක් වශයෙන් අහනවා අද ආපුරා කියලා පැමිණිලා මේ වගේ වටිනා තැනක්, මේ වගේ වටිනා පිරිසක්, ඒ වගේම විවේක කාලයක් ලැබිච්චාම මම භාවනා කරන්නේ කොහොමද කියලා දන්නේ නැති ආධුනික පිරිස් කවුරු හරි මේ අවස්ථාවේ ඉන්නවද? ඒ කියන්නේ මූලික උපදේශ බලාපොරොත්තු වෙන. ඉතින් අපිට ඉන්නවනම් ඒත්තන් කෙරේ අනුකම්ප කරන්න වෙනවා උපදේශයක් ලබා දෙන්න කොහොමද ආධුනිකයෙක් භාවනා කරන්න කියලා. ඒ නිසා සභාවේ කවුරු හරි ඉන්නවනම් අතෝසෝලා සංඥාවක් කරන්නයි කියලා මං ඉල්ලා හිටනවා අද ඉස්ලාම් භාවනාවට අයල උපදේශ බලාපොරොත්තු වෙච්ච අය. කවුද කියලා. ඉතින් ඒක නිසා අපි පළපුරුදු ඇත්තන්ටත් ආධුනික ඇත්තන්ටත් දෙකොල්ලටම ප්‍රයෝජන වෙන විදිහට අපි කල්පනා කරගන්න ඕනේ. දැන් අපි මේ දවස් වෙන් කරගත්තා ඒක විශාල කැපකිරීමක්. ඊට පස්සේ අපි සීලයක පිහිටියා. එතනත් අපි විශාල තමා විශ්ින් ඉල්ලාගෙන ආරක්ෂා කරන වටිනා සීලයක පිහිටියා. ඒ වගේම මේ අපේ සමාන අදහස් ඇති සත්පුරුෂ මණ්ඩලයක් ඇතුළට අපිපත් වෙලා තියෙනවා. ඒකටම කැපවෙච්ච ශුන්‍යාකාරයක් අපිට හම්බෙලා තියෙනවා. ඉතින් මේ නිසා අපේ හිත ගොඩාක් අලුත් කරගන්න පුළුවන්. අලුත් කරගන්නේ අලුත් වැඩකට ලෑස්ති කිරීමක් වශයෙන්. ඉතින් මේ සීලය අදිෂ්ඨාන කරගෙන මට මේ සම්බ්‍රක්‍මචාරින් වහන්සේලා නැත්නම් සත්පුරුෂයන් මැද මම ගත කරන්නේ. මම මේ ඉදිරියට ගත කරන කාලය මගේ ජීවිතයේ හැබැයි වෙනසකට තුඩු දෙන්න උනත් වටිනා මංගල ප්‍රස්තුත අවස්ථාවක් කියලා හිත හදාගෙන මේ පැයක් ගත කිරීම සඳහා අපේ හිත අපේ ගය කය කීකරු කර ගැනීමේ වැඩපිළිවෙලකට අපි සාමාන්‍ය අපේ දැනට තියෙන බුද්ධියෙන් ක්‍රියාත්මක වෙන්න ඕන. නිසා හුඟව දෙනෙක් දැනටමත් ඉන්නේ පැයක භාවනා කිරීමට සුදුසු පරියන්කයක නැත්නම් වාඩි වෙලා ඉන්න ඉරියව්වක ආසනයක හෝ වේවා බිම හරි වාඩි වෙනවා එනිසා අපි දැන් පැයක් ඉස්සරහට ඉඳී තිනවා කියලා හිතාගෙන ඒ ආසනේ හොඳට හරිබරි ගහින්ද සැප එලවන්න. පහසුවට වාඩි වෙන්න. ඒ පහසුවට වාඩි වෙන වෙලාවදී මතක තියාගන්න අපි මේ මේ කයට දෙන්න ඕනේ සැප, දෙන්න ඕනේ මිලක්කම, මෛත්‍රිය දීලා මෙයා පැයක් කීකරු කරගන්නයි මේ හදන්නේ. ඒ නිසා හොඳට අපේ සිංහල භාෂාවෙන් කියනවා හරිබරි ගහනවා. ඒ හරිබරි ගහලා මේ ඉන්න තැන ඉන්න අනික් පිරිස මේ පරිසරය මේ වගේ දේවල් වලින් සිද්ධ වෙච්ච තන ඒ නිසා අනාරක්ෂිත භාවයක් අපිට නැහැ අනාරක්ෂිත නැති නිසා අපිට පුළුවන් මුරුදු විදියට ඇත් එක වහගෙන බාහිරය පිළිබඳව සැකසංකා නැතුව ඇතුළට හිත හරවා ගන්න. මේ ඇතුළට හිත හරවා ගන්න එක කියලා කියන්නේ අපි මේ ඉඳගෙන ඉන්න ඉරියව්ව ලොකුම ලොකු අරමුණ කරගන්න. ඒ අරමුණට අපි කියන්නේ මම දැන් මෙතන ඉන්නවා. මම දැන් මෙතන හිඳිනවා කියන එක තමයි අරමුණු කරන්නේ. ඒ අරමුණු කිරීම සඳහායි අපි මේ ඒ අරමුණ ප්‍රේමනාප වීම සඳහා තමයි ඉන්න ඉරියව්ව සැපයලවන විදියට සකස් කරගන්නේ. ඉතින් ඒක කායින තහන දෙයක් එහෙම නැහැ. Taman දන්නවා Tamanට වඩා සැප කොහොමද කියලා. අන්නේ විදියට ඉඳගෙන ඒක තව එකලසක් ගන්න ඕනේ නම් ඉඳගෙන ඉන්න ඉරියව්ව සමබරද කියලා බලන්න. එක පැත්තකට ඇල වෙලා ඇද වෙලා හිටියොත් අපි දන්නවා සුවල්ප වේලාවකින් එතන පුපුරු ගහන්න ගන්නවා වේදනාව දෙනවා. ඒ නිසා ඉරියව්ව සමබර කරන්න. දෙපැත්ත සමබර කරනවා. දෙවෙනි එක තමයි සෑම මස් පිඩුවක්ම ලිහිච්ඡ ස්වරූපෙන් තියාගන්න. දල දනු කරන්න එපා. සැහැල්ලු කරන්න. පහසු ඉරියව්වෙන් ඉන්න. එතකොට මම දැන් මෙතන ඉන්නවා කියන එක දැන් ඕනේ නම් මම දැන් මෙතන පහසුවෙන් ඉන්නවා කියන පුළුවන්. සැහැල්ලුවෙන් ඉන්නවා කියන්න පුළුවන්. අන්නේ සැහැල්ලුවම බුද්ධ විඳින්න හදා. සැහැල්ලුවම අත්දකින්නයි හදාන්නේ. මේ තමයි අපේ භාවනාවේ පළවෙනි පිවිසුම. හොඳට පట్టල විදියට වාඩි වෙලා සමබර කරගෙන ඉරියව් ලිහිච්ඡ ස්වරූපෙන් තියලා හිත ඒ ලිහිච්ඡ බව සැහැල්ලු බවට හිත යොදනවා. මම දැන් මෙතන සැහැල්ලුවෙන් වාඩි වෙලා ඉන්නවා. ඒක සඳහා කළ යුතු සියලු අනුග්‍රහ කරන්න. මේක එක පැත්තකින් බලනකොට ඉන්න ඉරියව්වට නැත්නම් Tamanට මෛත්‍රී කර ගැනීම. අපි කවදාකවත් මේ විදිහට අපේ ඇඟ පහසු කිරීම සඳහා සැලසුම් සාගතව කල්පනා කරලා කරන්නේ. අපි උඟලාට මේක වැඩ ගන්න මැෂිමක් වගේ අරගෙන මේකෙන් පුළුවන් තරම් වැඩ ගන්න සීමිත වේලාවක අසීමිත වැඩ ගන්න උත්සාහ කරන නිසා මේක තියෙන නිතරම දල දඬු වෙලා. දැන් නැහැ. දැන් අපි කරන්න හදන්නේ ඒ ශරීරෙට සහැල්ලුව දීලා පහසුව දීලා මේ සහැල්ලුවේ හිත පවත්වා. මම දැන් මෙතන පහසුවට වාඩි වෙලා ඉන්නේ ඉරියව්වේ හිත තියාන අපි බලමු අපිට ඒ පහසුව සහැල්ලුව බුද්ධියට ගන්න පුළුවන්. බුද්ධි විඳින්න පුළුවන්ද ආධුනිකයෙක්ගේ පැත්තෙන් බලනකොට මේ වගේ හිත ඇතුළට නමලා ඉන්න ඉරියවට යොදනකොට හිත ඒ කීකරුකමින් ඒ ඇතුළට නැමෙන ගතියෙන් කඩලා බිඳලා දාන්න බාහිරේ සද්ද නිසා හිත බාහිරට අදෙන්න ඉඩ තියෙනවා. ඊයේ පිළිබඳව හෙට පිළිබඳව හිතවිලි නිසා මේ ඉන්න ඉරියව්වේ පහසු අපිට අහිමි වෙන්න ඉඩ තියෙනවා. ඉන්න ඉරියව්ව වෙහෙසනම් වේදනාකාරී නම් පහසුවක් වෙන්න බෑ. ඒ නිසා අපි වග බලා ගන්න වෙනවා මම දැන් මෙතන පහසුවෙන් ඉන්න නම් වේදනා ශබ්ද හිතවිලි වල බාධාව එක්ක ගණන් නොගෙන ඉන්න වෙනවා. ඒක තියෙනවා නම් මේ සැප මේ මේ පහසුව නැති බව අත්දක ගන්න පුළුවන් වෙයි. යම් හේකින් කායික වේදන නැහැ. බාහිර අපසඳහාම ඇමතුම් ආමන්ත්‍රණ නැහැ. එන හිචිරි වල දල දඬු ගති නැත්නම් අපි ඒවා පිළිබඳ උපේක්ෂා වෙලා අර මම දැන් මෙතන ඉන්නවා කියන බුද්ධියට යන. මම දැන් මෙතන ඉන්නවා. ඒක අර කිය විදිහට මෛත්‍රියෙන් ඇඟට මෛත්‍රී කිරීමක් මිත්‍ර වීමක් මෙලෙක් වීමක් වෙන අතරම මම දැන් මෙතන කියන එකේ සතියත් වර නැගෙනවා. සතියත් අර්ථකතනයක් ලැබෙනවා. ඉතින් දෙපැත්තකින් සාධාරණී කරන්න පුළුවන්. මේ ආකාරයට මේ ඇතුළත හිත නැමීම සැහැල්ලු භාවයට හිත නැමීම මෙලෙක් භාවයට හිත නැමීම හුරු කරගත්තොත් හිත ඒකට කීකරු කරගත්තොත් එහෙම ඇතුළට නමාගෙන ඉන්නකොට විය යුතුයම දෙයක් නෙමේ බොහෝ විට ස්වභාවයෙන් වැටෙන හුස්ම හොඳට පේන්න පටන් ගන්නවා අනිත් දේවල් අප්‍රකට නොපෙනී යන අතර හුස්ම ඉදිරිපත් වෙන්න තියෙන අවස්ථාවක් තියෙනවා. අන්න එහෙම හුස්ම සොයා ස්වභාවයෙන් ඉදිරිපත් වෙනවා නම් තමා විශ්ින් ඉදිරිපත් වෙනවා නම් පමණක් මම දැන් මෙතන ඉන්නවා කියපු වෙනුවට ඒ හුස්ම ස්වභාවිකව වැටෙන හැටි බලන්න කවදාකවත් ආයාසයෙන් හුස්ම ගන්න යන්න එපා. දිග හුස්ම කෙටි හුස්ම වශයෙන් ව්‍යාපාර කරන්න එපා. ස්වභාවයෙන් වැටෙන හුස්ම බලන්න ඒක මේ මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවා කියන එක තා සමාන අරමුණක්. එහෙම පේන්නේ නැත්නම් ඒකට තාම හිතලා ඇසි නැත්නම් ඉන්න ඉරියව්වෙම හිත පවත්වන එකයි කරන්නේ. ආස්වාද ප්‍රසවාසයේ පේනවනම් ස්වභාවයෙන් ඒක දිහා ශක්විති රාජ්‍යයක් හම්බුනා වගේ මේක හොඳ ලකුණක් මේ මම දැන් මෙතන ඉන්නවා කියන එකට කියලා අර ආස හැම පැමිණෙන ආස්වාසයක්ම ඉපදිච්ච ගමන් බවෙක් තමන්ගේ පණ රකින්න බව තේරුම් අරගන්න හුස්ම ගන්න හුස්ම වගේ හැම ප්‍රස්වාසයක්ම මරණ චිත්තක්ෂණ ධාන අවසාන හුස්ම වගේ ඉතාම ගෞරවයෙන් ඉතාම වටින එකක් විදිහට හුස්ම දිහා බලන්න හිටියොත් හැබැයි මම අවධාරණය කරලා කියනවා ආයාසයෙන් හුස්ම ගන්න එපා අපිට ඒක දිගේ සත්‍ය පිහිටවීමට අරමුණු කරගෙන ඒක දිගේ යන්න පුළුවන් යම් ආකාරයකට මේ විදියට හුස්ම ඉදිරිපත් වුණා නම් ස්වභාවයෙන් ඒක දිගේ ඉන්නකොට පොඩි අත්වලක් දෙන්න පුළුවන්. මේ හුස්ම ගැනීම සිදු වෙන්නේ Tamange උඩුකයේ. ඒ නිසා යටිකය කීකරුව උඩුකය දරා සිටින් පමණයි කරන්නේ. මේ උඩුකය නිසා ඍජුව තියාගෙන ඉන්න ඕන හුස්ම හැප්පෙන්නේ ඇඹරෙන්නේ නැති වෙලා යන්න මේකයි සරුවචනාංශයේ උඩුකය කෙලින් තියාගන්න කියන්නේ. ඒ නිසා අපිට හිමීට බලන්න පුළුවන් හරියට අර කයට හිත ගැනීම සඳහා මුළු ලෝකෙම අමතක කරා වගේ උඩු කයට හිත ගැනීම සඳහා යටි කය අමතක කරලා දාලා ඒකට ඒක සුවසේ ඉnderලා උඩු කයට අවධාරණය එල්ල කරන්න පුළුවන් දෙයක්. මේ ස්වභාවයෙන් හුස්ම වැටෙන හුස්මට සම්බන්ධ වෙච්ච උඩුකය දිහා පැයම බලාන ඉන්න එකයි අපි බලාපොරොත්තු වෙන්නේ පරියංක භාවනාවක් වශයෙන්. ඒක දිහා හොඳට කීකරු වෙනවා නම් තව ඉදිරියට පියවරක් යන්න පුළුවන්. කීකරු වෙන්නේ නැත්නම් අර හිතපු විදියට මුළු කයෙම හිත පවත්වන්න පුළුවන්. නිසා මේක මදහත් මද්දමක්. නමුත් ඒකේ හොඳට විවේක වෙලා තව ඉස්සරහට යන්න පුළුවන් කියලා හිතේ ස්පාසුවක් ඉඩක් ලැබෙනවා නම් පමණක් හුස්ම ගන්නකොට උඩුකයේ වැඩියෙන්ම කොතනද පිරිමැදෙන්නේ කියලා. කොතනද හැපෙන්නේ කියලා. මේ සංසිද්ධිය වඩාත්ම ප්‍රකට වෙන තැන කොතනද කියන බලනාසුලුව හිටියොත් සමහරෙකුට ආස්වාසේ ප්‍රස්වාසේ නාස්පුඩු පුරවාගෙන පීරාගෙන යන හැටි දකින්න. දකින්න කියන්නේ ඇස් දෙකට නෙවෙයි හිතට. සමහරවිට ඒ කිල උඩු තොලේ තර වෙන හැටි තේරෙනවා. ඉතින් ඒ විදිහට නාසිකාග්‍රය හෝ උඩුතලයේ තර වෙන තවරෙන ගති තියෙනවනම් අපි මෙන්න මෙතෙන් යනකොට තමයි ආනාපාන භාවනා කියලා අර්ථකථනයක් දෙන්නේ. සමහර කෙනෙකුට ශෝෂණ පද්ධතිය යටම කෙලවර උදරච්ඡද චලන උදරයේ පිම්බීම හැකිලිම වශයෙන් උදර චලන වශයෙන් පේනවා. ඒක තමයි බුරුම භාවනා ක්‍රමය කියලා මහාශී භාවනා ක්‍රමය කියලා හඳුන්වලා දීලා තියෙන්නේ. එකම සංසිද්ධියේ කොන් දෙක. ඒ කවුරුත් කාටවත් වෙනෙන් තීන්දුව කරන්න එපා. Taman taman වෙනුවෙන් බලලා කොතනද ප්‍රකට වෙන්නේ කියලා අල්ලගන්න එක ප්‍රත්‍යක්ෂයෙන්ම කරන්න ඕනේ. මේ දෙක අතරමැද ඕනම තැනක් තම තමන්ගේ කාය කාය පිටලා තියෙන හැටියට වෙන්න පුළුවන්. සමහරු පපු ප්‍රදේශයේ සමහරු උගුරේ සමහරු නාසය ඇතුලේ ඕන තැනක දකිනවා. කොතන හෝ දැකීමෙන් තියෙන ලාභය තමයි හිත එතෙන්ට ඒකාග්‍ර කරන්න පුළුවන් මුළු කයම අමතක කරලා. නිසා යම් කිසි කෙනෙකුට ඒ වගේ නාසිකාග්‍රේ වැටෙනවා නම් වැටෙනවා නම් නාසිකාග්‍රේ හිත තියාගෙන මුළු කයම අමතක කරලා ඒ ආස්වාසයනකොට මේක ප්‍රස්වාසය නෙවෙයි සද්දයක් නෙවෙයි වේදනාවක් නෙවෙයි හිතවිල්ලක් නෙවෙයි ආස්වාසයමයි කියලා හිතේ තහවුරු කර ගන්න. අවශ්‍ය නම් මෙනේ කරන්න. ප්‍රස්වාසයනකොට මේක ආස්වාසය නෙවෙයි සද්දයක් නෙවෙයි වේදනාවක් නෙවෙයි හිතවිල්ලක් නෙවෙයි ප්‍රස්වාසයමයි කියලා මේ ආස්වාසය සහ ප්‍රස්වාසය දෙක අතර විනිවිද දක්නාසුලුව වෙනස දක්නාසුලුව භවනාව යනවනම් ඒක උත්කෘෂ්ඨ මට්ටමක් කියලා කියනවා. එනිසා ඒ විදිහට ඒ හැපෙන තන නාසිකාග්‍රය හෝ උදරයේ පිම්බීම හැකිලිම අරමුණු කරන්න පුළුවන්. එච්චරම තියුණු සියුම් ගතියක් නැත්නම් උඩුකයම හුදු ආශ්වාස ප්‍රශ්වාසත් එක්ක සැලසුම් කරන්න මේ හිත එල්ල කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඉන්නා බව දකින ඉඳගෙන ඉන්න ඉරියව්වට හිතව දාන්න පුළුවන්. මෙන්න මේ විදිහට මේ අවස්ථා තුනෙන් කොයි එක හිටියත් අපේ හිත වර්තමානයේ තියෙනවා. ඒක එnde end end දියුණුව තමයි මුළු කයෙන් උඩුකයට ගිහිල්ලා උඩුකයෙන් අර හැපෙන තැනම තියාන්න පුළුවන් හොඳම දේ. නමුත් තමන්ට වඩාම ගැළපෙන දේ තෝරා ගන්න එක තමන්ගේ ප්‍රත්‍යක්ෂයක්. ඒ නිසා අපි මේ දැනුම මේ තොරතුරු ටික ඇතුව මේ ඉදිරියට එන වේනාඩි ගාන හැකි තාක් දුරට ඒ කයෙහි ඉරියව්ව වශයෙන් හෝ උඩුකය වශයෙන් හෝ හැපෙන තස වශයෙන් හෝ ආස්වාස් ප්‍රසආසයට සම්බන්ධ කරගන්න උත්සාහ කරන්නේ. ඒ නිසා මම උපදේශ දීම මෙතනින් නතර කරනවා. අපි සීල දනා මේ ලැබිච්ච කාලය ඒ අනුව අරමුණක කීකරු කිරීමට යොදවමු.